අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද සූදානම් වෙමු අපි දවසේ ධර්ම දේශනාවට සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්ක වේ බික්කුණෝ අජත්තං යේව සති සුපත්තිත සුපත්තිතා හෝති ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අනුබා අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටිකූල සංඤී හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ පෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන් වහන්සේ විසින් මේ යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදීම මරණයෙන් මෙපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ඵල දෙකෙන් එකක් ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු පහෙන් හතරක් තමයි ඔය නම් වශයෙන් ඉදිරිපත් උනේ. අපි යම් ප්‍රමාණයකට වුණා මේ ශක්ති ප්‍රමාණය ඉදිරිපත් කරගත්තා. නම් වශයෙන් කියනවා නම් ඒකේනා තමන්ගේ අභ්‍යන්තරේ නැත්නම් ආධ්‍යාත්මික කයේ සතිය හොඳට පිහිටව ගන්නවා. ප්‍රතිෂ්ඨාවක් ලබා දෙනවා. එතකොට එහෙම කරලා ඒ වැඩෙන විපස්සනා ඥානවල වර්ධනයෙන් උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සියලු ධර්මයන් කෙරෙහි. එතකොට තමන්ගේ ඇතුලේ පිට අතීත අනාගත හැම තැනම තියෙන ධර්ම වල උද්‍යත්ත ගාමිනියව හට ගන්නවා නැතිලා යනවා උදේ වය දෙක පිළිබඳව ප්‍රඥාව ඇති කර ගන්නවා ඉතින් ඒ වගේම අසුභානුපස්සේ කායේ විහෙරති. එතකොට මේ සියලු ධර්ම මේ ඇතිවීම නැතිවීම දෙකට ලක් වෙනවා කියලා දැනගන්නකොට නැත්නම් ඒකේ වර්ධනයක් වෙනකොට ඒ කෙනා තමන්ගේ කය පිළිබඳව වුණත් මතිමතාන්තර වල වෙනසක් විපරිණාමයක් සිද්ධ වෙනවා ඒකෙදි මෙතන සඳහන් කරලා තියෙන්නේ අසුභානුපස්සී විහෙරති නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන තිබුණු ශරීරය අනිත්‍යයි දුක්ඛයි අසුභයි අනාත්මයි කියලා සංඥා විපල්ලාස තිබුණාවක් පෙළ ගැහිලා එනවා හරි ගැස්සිලා ඒකදී මේ සූත්‍රයට අරගෙන තියෙන්නේ අසුභය බලනවායි කියන. කය පිළිබඳව අසුභය එහෙම නැත්නම් අපි මේ කය වර්ධනය කරන්න තමයි මේ දිගටම දඟලන්නේ. ඒ සඳහා අවශ්‍යයි මේ කය පිළිබඳව සුභවාදීව බලන එක ඒ නිසා තමයි මේ රූපලාවන්‍ය ඉන්ඩස්ට්‍රි එක මෙච්චරම ආණ්ඩු පෙරලන මට්ටමට තරම් බලය අල්ලගෙන තියෙන්නේ. අනිත් එක රූප ප්‍රමාණය. හැම කෙනාම ලස්සනට කැමතියි. ඉතින් ඒක ඇති වෙන්න අනිවාර්යයෙන් මේ සුභය සුභ සංඥාව තියෙන්න ඕනේ. නමුත් අර මතුවෙන මතුවෙන හැමදේම නැති වෙලා යනවා කියන ප්‍රඥාව ඇති වෙනකොට මෙහි කියන පුස්ස තේරෙන්න පටන් ගන්නවා. ඒකට අසුභානුපස්සී විහෙරති කියලා තමයි තියෙන්නේ. අද අපි ගන්න හදන්නේ ආහාරේ පටික්කුල සංඤී. අපි ආහාරය හොයන්නේ මේ මෙච්චර මේ ගන්ධ ගණන් අතහැරලා රට රාජ්‍ය අතහැරලා මේ ඇවිල්ලා බත්පත හොයාගන්න මේ නටන්නේ බඩ රස්සාව කියලා මේකට කියන්නේ. නමුත් ඒක පිළිබඳව පටික්කුල සංඥාවක් ගන්නයි කියලා තියෙනවා. මේ පටික්කුල සංඥාව නැත්තම් අපි කැම දාසලානේ කැමටනේ දඟලන්නේ. ඉතින් ඒක සඳහා ඉතින් අපි විවිධාකාරයෙන් හැඩවැඩ දාලා කැම කන එක සුබ සංඥාවෙන් තමයි කරන්නේ. ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක. ඉතින් එහෙම කරද්දී මේ භාවනාවේ ඥාන නිසා ආහාරය පිළිබඳ පටික්කුල සංඥාවක් ගන්නවා. භාවනාවේ නැතුව ඒ පටික්කුල සංඥාවට කිට්ටු එකක් තමයි ඇනොරෙක්සියා කියන ලෙඩේ. එළෙඩ ආපුවාම ඒකට කැමරට වෛරයක් ඇති වෙනවා. ඒගොල්ලෝ ස්ලිම් බොඩි එකයි, ශැන්කි කකුලුයි හදාගන්න ආහාර කරදරයි කියලා හිතට වද්දාගත්තට පස්සේ ආහාර දකින්නට වමන යන මට්ටමට වගේ හැදෙනවා. ඒකේ ඉදදී අනිත් පැත්ත තමයි බුලිමියා කියලා කියන්නේ කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සාමාන්‍ය ලෝකේ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඇති වුණාට පස්සේ මේ කෑම කෙරේ යත්තා වූ මේ අධික සුභ සංඥාව කැමත තියෙන ආශාව වෙනුවට පටික්කුල සංඥාව ගන්න කියන. ඉතින් ඒකටි ඒකදී සාමාන්‍ය විස්තර වශයෙන් ගැඹුරු වශයෙන් නොදැක්ක කෙනා සම්බන්ධ කරන්නේම මේක මේ කබලින්කාර ආහාර වලට. එහෙම නැත්නම් ආමිෂයට. එහෙම නැත්නම් අන්නමය ආහාර වලට. ඒ කියන්නේ අපි හපල කන ආහාර වලට. ඒකෙන් තමයි සරුවච්චන් ආංශෙත් පටන් ගන්නෙ. නමුත් ආහාර කියන විෂය සරුවච්චන් ආංශේ එතනින් නතර කරන්නේ කාටත් තේරෙන මේ කබලින්කාර ආහාර කියන මේ කැබලි කොට කන ආහාර නැත්නම් අන්නමය ආහාර එහෙම නැත්නම් ආමිෂ මේ වගේ වචන පාවිච්චි කරනවා. ඒව සම්බන්ධ වෙන්නේ අර කියන කය, අජත්ත කයට තමයි. ඉතින් ඒක සම්බන්ධයෙන් තමයි මේ දානේ කියන වචනේ පිටලා තියෙන්නේ. ඒක තමයි මේ කුසගින්න බඩ පිරෙනවා ආදි වශයෙන් කියන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ගත්තොත් අද ලෝකයේ නිෂ්පාදනය කරන ධාන්‍ය සහ ආහාර ගත්තොත් ඒක ලෝක ආහාර සංවිධානයේ දන්නවා ලෝකයට ඛණ්ඩ ඇති කියලා. නමුත් ඒකෙන් 140කටත් 50ක් අතර ප්‍රදේශයක් පාවිච්චි කරන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි හදීම සඳහා. ඒ නිසා තම පලාත් වශයෙන් සමාලාට කැමට නැතුව දුර්භික්ෂ මිනිස්සු මැරලා යනවා. අර පැත්තේ කැම හදලා ආහාර හදලා ඒකෙන් මත්ද්‍රව්‍ය වලට බියර් වලටයි ඇල්කොහොල් වලටයි ගත කරලා ආහාර මිල පවත්වා ගැනීම සඳහා සමාලාට මූදට දානවා. නිෂ්පාදනය උනාට වැඩි වෙළඳ පොට ගියොත් මිල අඩු වෙනවායි කියලා. ඉතින් ඒ නිසා මේකේ තියෙන මහා කූට වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙලේ පළවෙනියම මේක ඒ විනාශ කරන රටවල් වල තමයි පළවෙනි පන්ති ලෝකේ රටවල් කියලා කියන්නේ. ඒකේ විදවන රටවල් වල තමයි තුන්වෙනි ලෝකේ රටවල් කියලා කියන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකාව වශයෙන් ඉන්නේ තුන්වෙනි ලෝකේ රටවල. අනික් රටවල් වල පළවෙනි ලෝකේ රටවල් කරන්නේ ඒ ආහාර මාර්ගයේ නැත්නම් මේ අන්නමය ආහාරයෙන් මානවයා පාලනය කරන්න හදනවා. දැන් කෝටි 700ක් විතර වගේ ජනතාව මේගොල්ලන් දෙන ප්‍රධාන ප්‍රයත්නේ තමයි මේක කෝටි 300කටවත් බස්සන්න ඕන. ඉතින් කොවිඩ් දැම්මට පස්සේ බලාපොරොත්තු ඉස්සුනේ නැහැ. කොවිඩ් වලින් බලාපොරොත්තු වුණා කෝටි ගණක් මැරෙයි කියලා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මිනිස්සු බයටත් එක්ක මැරලා ගියා. දැන් කොවිඩ් දැම්ම කියලා ගණන් ගන්නෑ. මැරෙන්නේ නැහැ. ඒ නිසා ඊට වැඩිය බලවත් දේවල් ගෙනල්ලා යුද්ධ ගෙනල්ලා මේක අඩු කරන්න බලන්න. අඩු කරන්න බෑ. හිට්ලර් ටිකක් විදිහට කෙරුවා ඒ කැපිපේන ගානකට කරගන්න බැරි වුණා. ඉතින් ඒ සඳහා මේ ආහාරය පාවිච්චි කරන හැටි බලපුවාම අපිට තියෙන මේ කුසගින්නත් එහෙම නැත්නම් බත්පතත් පින්නපාතයක් නෙවෙයි ඊට වැඩි විශාල චිත්‍රයක් තියෙනවා. නමුත් ඒ කියන්නේ මේ කබලින්කාර ආහාර ගැන. කබලි කොට කන. ඊට පස්සේ ස්වාමීන් බුදුජානක සඳහන් කරන පස්ස ආහාරය කියලා ස්පර්ශය ඇඳ පුතු කොට මෙට්ට ගෑනුන්ට පිරිමි පිරිමින්ට ගෑනු ඒ වගේ මේ සුමුදු ස්පර්ශය විශාල ආහාරයක් අපිට. ඒක ඒ ලබා ගැනීම සඳහා කුරුල්ලෝ කැදලි හදන්නේ සත්තු බිල් හරගන්නේ අපි මහල් ගෙවල් හදාගන්නේ ඒ අවශ්‍ය කරන ස්පර්ශය ලබා ගැනීමට. ඉතින් ඒක අර කබලින්කාර ආහාර වලට වැඩිය ඝනක්. සුඛ උපභෝග වස්තු. ඉතින් ඒ ආහාර පිළිබඳව ප්‍රතිකූල සංඥාවක් කොහොමඩක්වත් ඇති කරන්න බෑ. ඒක රුවොත් මේ අපිට නට නාඩගම නටන්න බෑ. නමුත් අර කබලින්කාර ආහාර පිළිබඳව නම් අත්තිකිලමතාන් යෝගේ ඉන්න අය කොහොමඩක්වත් කෑම වැඩිමෙන් තපස් ජීවිත ගත කරනවා සිද්ධාර්ථ තාපසතුමා අවුරුදු 6ක් ඒ දුෂ්කර වත පිරුවා. තව සමහරව ඉන්නවා කාමසු කල්ලිකාන් යෝගේ කෑමෙන්ම රසස්වාදේ ලැබෙමින් පාටි ගෝයින් ලයිෆ් එකක් ගත කරනවා. දැන් ස්පර්ශ ආහාර කියන එක එහෙම නෑ ලේසියෙන් ලබන්න බෑ. ඒක සඳහා ගොඩක් අට වැඩි වීදම් කරන්න ඕනේ. ඒ වගේම කල්පවචන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පසාහාරය කියන එකට අපි සමාජ පන්ති දීලා තියෙනවා. මේ පළවෙනි පන්තියේ, මේ දෙවෙනි පන්තියේ, මේ තුන්වෙනි පන්තියේ කියලා ඒගොල්ලෝ ස්පර්ශ කරන මට්ටම් වල හැටියට සමාජ පන්ති හෝ කුල බේද කරලා දීලා තියෙනවා. ඉතින් ඒක හුඟ දෙනෙක් හිතනවා මුළු ජීවිතේටම ආහාරය වගේ වෙනස් වෙන්නේ නැහැ. දිගටම ලැබෙන දෙයක්. නැත්නම් ඒක වැඩි කරගත්තොත් දීර්ඝ කාලින ප්‍රතිඵල ලැබෙයි කියලා. අපි ආහාරය පවා කැප කරලා සමහරලාට මේ ස්පර්ශ ආහාරය ලබා ගැනීමට දඟලනවා. මොකද ස්පර්ශ පස්සපච්චා වේදනා කියන එක ස්පර්ශයනෝ තමයි අපිට සැප දුක් වේදනා ලැබෙන්නේ. ඒ නිසා අපි මේ ස්පර්ශ ලබා ගැනීම සඳහා කරන කටයුත්ත බලනකොට ඒක හැම සතෙක්ගෙම තියෙනවා. හැම සතෙක්ම කැදලි බඳිනවා කූඩු හදනවා. ඒ හැම එකේදීම උන් ළඟ තියෙන ඒ ඒ සැපට කැමති ගතිය සහජාශ්‍රයෙන් එන එක. නිසා ස්පර්ශාහාරය ගත්තොත් අර කබලිකාරහර වලට වැඩිය ආධ්‍යාත්මික පැත්තට වැඩිය අර අජත්ත මේව කියන වචනේ පන්නලා යනවා දැන්. බාහිර වස්තු වලින් තමයි අපි සැප හොයන්න හදාගන්නේ. සුඛ උපභෝග වස්තු. එහෙම නැත්නම් පාරිභෝගිකත්වය කියලා කියනවා. ඉතින් ඒ සැප හොයන දේ වෙනුවට ඒකේ පටික්කුල සංඥාවක් ගත්තොත් මේ වගේ ආර්ථික ගොඩන ගන්න බෑ. මේ වගේ ටැක්සේෂන් සිස්ටම්, මේ වගේ සමාජ මේගොල්ලෝ 5 year plan, 10 year plan ගහන්න බෑ. ඒ ඔක්කොම තියෙන්නේ මේ ස්පර්ශය පිළිබඳව පටික්කුල සංඥාවක් නෙවෙයි. තරගකාරී ඉදිරියට යන එක ප්‍රොටෙස්ටනිසම් කියලා තමයි කියන්නේ. ඒ ප්‍රොටෙස්ටන්ත වාදීන් විසින් ඒ ජනතාවට රජයට ජාතියට කියලා දෙනවා අපි තමයි පළවෙනිම ජාතිය අපි නිෂ්පාදනය කරන්න ඕන හොඳම දේ ඒ සඳහා ඔයාලගේ පුද්ගලික කැපකිරීම සඳහා කරපල්ලයි කියලා ඒ ප්‍රතිස්ථානවාදීන් ඉදිරියට ගිය හැටි මාක්ස් වේබර් විශ්ල කරලා දීලා තියෙනවා ආගමක් පිරියනයි ආගමික ඉතිහාසයේ ඒකේ මූලික පාඩම් ලබාගත්ත කෙනෙක් තමයි අපේ අනගාരിക ධර්මපාලතුමා එතුම බුද්ධ ධර්ම දිනු කිරීම සඳහා ඒ නිෂ්පාදන කර්මාන්ත ජපානට කියලා ගිනි පෙට්ටිය හදන ඇති ගෘහ නිර්මාණ ගෘහ භාණ්ඩ හදන ඇති විවිධාකාර කර්මාන්ත ගේන්න පටන් ගත්තා. අර ප්‍රොටෙස්ටන්තවාදීන්ගේ ක්‍රමතේදීම තමයි ඔය බෞද්ධ පුනරුදේට පාවිච්චි කරේ කියන එක ඔය මේ තම්බయ్య මහත්තයා ඒකත් ලියලා දීලා තියෙනවා. ලියලා පෙන්නලා තියෙනවා. ඒ පොත් ඇත්තටම ලංකාවේ තහනම් කරලා තියෙනවා. නමුත් මේ මෑතකදී අවුරුදු 20කට ඉස්සෙල්ලා Work of Kings කියන පොත කම්බයියටත් වැඩි ඉස්සරහට ගිහිල්ලා ලියලා දීලා තියෙනවා මොකද්ද මේ කරන්නේ කියලා ආගමක නාමයෙන් එහෙම නැත්නම් මේ ස්පර්ශ ආහාර පිළිබඳව පටික්කුල සංඥා ඇති කරන්න ගියාට ඒ ඒකම හදාගෙන තව කෙනෙකුට ගහනද තව කෙනෙකුට වැඩි උඩින් ඉන්න ස්පර්ශය පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතන සුඛෝපභෝගී කියන වචෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මනෝ සංචේතන ආහාර. තමන්ගේ යහපත් නැත්නම් අයහපත් සංකල්පනා පිළිබඳව මේ intellectual properties කියලා කියන්නේ. ඒ intellectual properties එන්නේ මනෝ සංචේතන ආහාර වලට. ඒව හොරකම් කරන්න බෑ. right reserved කියලා හැම පොතකම ගහලා තියෙනවා. patent record කරනවා මොනවා හරි හම්බෙච්ච ගමන්. ඒ මොකද මේක මේක මගේ මනෝ සංචේතනාවක්. මටයි මේක ඉස්සල්ලාම් පහළුනේ අනිකට ගන්න බෑ. ගන්නවා නම් මට royalty ගෙවන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් යන ට්‍රෙන්ඩ් එක. ඉතින් ඒකට බලනකොට ඒක නිකන් මේ අර ආහාරයෙන් සහ ස්පර්ශයෙන් යම් ප්‍රමාණික සම්බන්ධිකුත් තියෙනවා. මේ මනෝ සංචේතන ඇති කරන්න තමයි අද ඒ විද්‍යාලෝකේ නැත්නම් දැනුම ලෝකේ රජ කරගෙන ඉන්නේ. ඒක මේ යෝනිසෝ මනසිකාරයෙන් එන මනෝ සංචේතනාවක්ම වේ යුතු නැහැ. එන්නේ ගොඩක් වෙලාවට අයෝනිසෝ මනසිකාරයෙන්මයි. මේ එකිනෙක තරඟ කිරීමෙන්මයි මේ මනෝ සංචේතන ආහාරය එන්නේ. ඉතින් විද්‍යානුකූල යම් යම් සොයාගැනීම් කරපු ඔක්කොටම නොබෙල් ප්‍රයිස් දෙනවා අනම්මනම් ඉතින් සම්මාන පටන් ගත්තනේ. ඒ නොබෙල් ප්‍රයිස් දෙන්න නොබෙල් කියන මිනිස්සයාට සල්ලි හම්බුනේ ඔය න්‍යෂ්ටික බෝම්බේ හොයාගත්තාට පස්සේ. එයා හිතුවේ නෑ ඒක ඔය හිරෝෂිමා නාගසාකි දෙකට බෝම්බේ දාන්න පාවිච්චි කරයි කියලා. ඒක ඇමරිකන් රාජ්‍යයට කරන්නම දෙයක් නැතිසම මේ මනුෂ්‍ය ගාව රහස තිබ්බා ගත්තා. ගත්තට පස්සේ දැක්කා දහස් ගණන් මිනිස්සු එක පාරට උෂ්ණත්වය අංශ 800ට නගිනවා. මේ ඇස් වලින් කඳුළු නෙවෙයි එන්නේ, ඇහි ලොඳ එළියට එනවා. ජීවත් වෙලාද මැරෙලාද කියලා බලන්න බෑ. ඒක දැක්කට පස්සේ තමයි එයා ඔය Nobel Prize කියන එකක් හදන සාම ටැග්ගක් දෙන්න පටන් ගත්තේ. ওই ටැග් එකක්වත් ආශා කරන්නේ ලැබිලා නැහැ. ඔක්කොම ලැබිලා තියෙන්නේ බටහිරටම තමයි. මොකද ඒගොල්ලෝ ගාව අසුර සංඥාවක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ කබලින්කාර ආහාර වේවා, පස්ස ආහාර වේවා, මනෝ සංචේතන ආහාර වේවා, කරුණාශීතල හදයන් කිව්වට මරාණ කාගෙන හැදියන් කියන එක තමයි ඒගොල්ලෝ ගන්න. ඒක ඒකට අනිවාර්යයෙන්ම තෑගි ලැබෙනවා. අපේ කට්ටියකින් අපිට ඒක එන්නේ නැහැ. මොකද්ද හේතුවක්ද අහේතුවක්ද කියන දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලම තමයි විද්‍යානුකූල ජීවුණුවයි ඒක සොයා ගැනීම යන්ත්‍රෝපකරණ ඔක්කොම මේ පැත්තටම තමයි යන්නේ. හැබැයි එකක් පැහැදිලි ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටිකයි කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය වලින් නම් සම්මා සංකප්ප එනවා. මිත්‍යා දෘෂ්ටියෙන් එන්නේ මිත්‍යා සංකල්ප. ඒව තමයි බොහෝ විට මිත්‍යා සංකප්ප සංකා සම්මා සංකප්ප දෙක තමයි මනෝ සංචේතනා කියලා කියන්නේ. මේ හිතට එන හිතවිලි. ඒ කියන්නේ හිතේ මේ තුවාලේ සැරවලට තමයි මනෝ සංචේතනා කියන්නේ. හිත පැහැවෙන හැටි, ස්ටෝරි ටෙලිං, ෆැබ්‍රිකේෂන්, හිත මනෝ විකාරණවන හැටි, එනතස් ප්‍රපංච කරන හැටි, ඒ වගේ නිෂ්පාදනයක් හදන හැටි, ඒකල මානව ප්‍රජාව නොමග හදන හැටි, මානවය කාමයට බැඳින හැටි, ඒව පිළිබඳව ආයේ මුකුත්ම සුද්ධ කරන දෙයක් නැහැ. ඒව සාමාන්‍යයෙන් මේ ආශ්‍යාකරයේ පැත්තේ මේ වයසක මිනිසුන්ට සලකන, තියෙන එකට පැහිච්ච මිනිසුන්ට සලකන, එතෙන් තපස්නිකායවල් ගරු කරන කට්ටියට ගන්න බෑ ඒක. අරගොල්ල ගාවත් විතරමයි තියෙන්නේ. ඉතින් අපිට ඇස් දෙක උඩ යනවා. ඒ මිනිස්සු හොයාගෙන තියෙන දේවල් බලපුවාම. මේ හැම දෙයක්ම ඒව ලියලා තියෙන පොත් ඒවම ඔක්කොම right reserve කියලා දාලා තියෙනවා. හිමිකම් ඇවිරිලි කියලා. ඊට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම හොයාගත්තේ ත්‍රිපිටකයේ කිසිම තැනක ලියලා නැහැ හිමිකම් ඇවිරිලයි කියලා. ත්‍රිපිටකේ ඕනම කෙනෙකුට කෝට් කරන්න පුළුවන්. ඒ වකිනාම පොත ලෝකේ තියෙන ඒකේ කාටවත් හිමිකම ඇවිරිලා නැහැ. හිමිකම විවෘතයි. ඒක පෙන්ලා දීලා තියෙනවා මේ වගේ proliferation mental proliferation කියන මේ කියන ප්‍රපංච මනෝ සංචේතන කිසිසේත්ම උනන්දු කළ යුත්තක් නෙවෙයි. ප්‍රපංචාභි රතෝ මගෝ යම් කිසි කෙනෙක්ගේ ප්‍රපංච අභිරමණය කරනවා නම් ඒ මුර්ගෙක් කියලා කියනවා. ඉතින් මේ මනෝ සංචේතන ආහාර කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් නැත්නම් ඒ තුවාලේ සැරව ඔක නතර කරන්න යනකොට කායන පස්සනා වේදනාන පස්සනා දෙක යනකොට වේදනාන පස්සනාවේ දෙවෙනි භාගයේදී චිත්ත පරිසංවේදී අසසිස්සාමිති සික්කති චිත්ත පරිසංවේදී පසසිස්සාමිති සික්කති කියලා ඔය කබලින්කාර ආහාරයි ස්පර්ශයයි දෙක අයින් කරන්න ඕන. කබලින්කාර ආහාර නැත කරනවා කියලා කියන්නේ අපි පරියන්කයට ගියාම සක්මන් කරන වෙලාවේ දිවෙන් රස බලන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ආස්වාද ප්‍රසආස ස්පර්ශය ගෙවෙන කම්ම යනවා. පිම්බීම හැකිලිම ගත්තා නම් ගෙවෙන කම්ම යනවා. එතකොට පස්ස ආහාරය තුනි වෙනවා. එතකොට මනෝ සංචේතන ආහාර නැත්නම් චිත්ත පරිසංවේදී අසසිස්සාමිති සික්කති කියලා ඊට යට තට්ටුව අර පළවෙනි tira දෙක අරපුවා තුන්වෙනි tire පේනවා. ඒකේ අවසානයේ සඳහන් කරන්නේ පස්සම් බෑන් චිත්ත සංකාරං පස්ස අසසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති. ඒ හිත එමෙන්න තමයි මනෝ සංකාර කියන එක ඒ පුද්ගලයාට කිසිම පාලනයක් නැහැ. කබලින්කාර ආහාර පස් ආහාර දෙකේ යම් ප්‍රමාණයකට ඒ පුද්ගලයාට නැසරීමේ ශක්තියක් තියෙනවායි කියලා ආඩම්බරයක් තියෙනවා. මනෝ සංචේතනාහාරයට ඒක තවත් ගිහිනවා. දැන් පේනවා අර කබලින්කාර ආහාර පස් ආහාර අයින් කරවට පස්සේ ඒ ආවරණ දෙක අයින් කරාට පස්සේ චිත්ත සංකාර පස්සම්බයන් චිත්ත සංකාර. ඒ පස්සම්බයන් චිත්ත සංකාරම් කියනකොට චිත්ත සංස්කාර නැත්නම් මේ මනෝ සංචේතන ආහාර වලට පදනම් වෙන වේදනා සංඥා කියන චෛතසික දෙක Tamanට පේන්න පටන් අර ගන්නවා. ඒක මුර්ග චෛතසික දෙකක්. අපි හැම කෙනාගේම ජීවිතේ දුවන්නේ ඕක මත තමයි. පිටින් තමයි ඔය කබලින්කාර ආහාරය පස්සයි වෙන්නේ. ඇතුලෙන් තියෙන්නේ සංඥා වේදනා කියන චෛතසික දෙක. ඉතින් ඒ දෙක ඒ කටුකුරුනේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සංඥා විමුක්ති කරන අයට මේ දෙක අදාළයි. නැත්නම් මේ දෙක පිළිබඳව චින්තාමය ඥානයක් තියෙන්න ඕනේ. නමුත් චේතෝ විමුක්ති කරන අයට තෘෂ්ණාවෙන් පස්සේ තියෙන කැලේ දැනගත්තාම ඇති. තෘෂ්ණාව ගෙවන් කරපුවාම ඇති. අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. එයින් මෙහාට තමයි සාමාන්‍ය පෘථග්ජනයෙකුට හසුරුව ගන්න පුළුවන්. ඉන් ඉස්සරහ කොටස් ත්‍රි පිටිපස්සේ තියෙන්නේ බුදුජානනාංශයම විතරයි පරණයි දැනගන්න පුළුවන්. නමුත් බුදුජානනාංශයේ යාන්ත්‍රණය දීලා කියනවා. ඒක නිසා ඒක අපේ පාලනයක් අතර තියනවද නැත්නම් දැනගැනීමේ වාසියක් තියනවද නැද්ද කියන එක පුද්ගලික ප්‍රශ්නයක්. ඉතින් ඒකදී වේද මේ තෘෂ්ණාවෙන් පස්සේ තියෙන කොටස පාලනය කිරීමෙන් තණ්හාව තණ්හාව කියන දෙයට ප්‍රතිපක්ෂව දාහණය කිරීම හරහා සමත භාවනාව හරහා චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. ප්‍රඥා විමුක්තිය ලබන්න හදන විපස්සනා ගතික විපස්සනා පුබ්බංගම යෝගාවචරයට ඊට ඉස්සරහා චෛසික ටික දැනගන්න වෙනවා. එතකොට ඔය සංඥා වේදනා දෙක වැදගත් වෙනවා. ඒක තමයි ඔය සංඥා වේදිත නිරෝධයේ වශයෙන් ගැඹුරින් සඳහන් කරන්නේ. නමුත් මේ දෙක දිහා බලනකොට ඒවා සත්වයේගේ තිරිසන් සත්වයේ සහජ ආශය වගේ එකක්. ඒ ඒ සීමාවල් අපිට පනින්න බෑ කියන තරම් අපි ඒවට බාල්කම් කරනවා, දාසකම් කරනවා. ඒවට කැමැත්තක් ඇති කරලා තියෙනවා. ඒව පිළිබඳව ප්‍රතිකූල සංඥාවක් ඇති කරන්න තියා ඒක දෙයයන් ආන්ති කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒක අහකට උඩින් ඉන්න කෙනෙක් අපිට මුකුත් කරගන්න බෑ. එයාගේ කුචේතරිකයට අනුව අපි රූකඩ නටවනවා වගේ නැටවිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් මේ දෙක පිළිබඳව මේ සතියෙම මේක දිනු කරගෙන ගිහිල්ලා කරන්න පුළුවන් සීල සමාධි ශික්ෂා තුලින් ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ සංඥා වේදනා දෙකත් හසුරවන්න පුළුවන් ඒකල ඒකේ පටික්කුල සංඥා ගත්තොත් විතරයි මේ ජීවිතේදීම දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසී අනාගාමිතා කියලා මේ ජීවිතේ වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඔය කොටස් ඔය කියන ඔය චිත්ත සංස්කාර හෝ පසම්බෙන් චිත්ත සංකාරම් කියන පැත්තක් කිසිම සුද්ධ ලියවිල්ලක ලියවිලා නැහැ සරුවචනාංශයේ ඇර. අනිත් ඔක්කොගම තියෙනවා උපරිමයට ගියොත් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන කැලට අත තියලා නැහැ. මොකද මේක බියොන්ඩ් අවර් කන්ට්‍රෝල්. ඒක අපිට දී ඇති සාධකයක් මිස ඒක Tamanට කරගන්න බෑ කියලා හිතන කෙනා තමයි පෘථග්ජනය කියලා කියන්නේ. එයා ඒකට යටත් වෙලා ඒකට වාල්කම් කරගෙන ජීවත් වෙනවා. මෙන්න මේ ආහාරය එහෙම නැත්නම් මේ මනෝ සංචේතන චිත්ත සංචිත සංස්කාර කියලත් මේකට කියනවා. මේ මනෝ සංචේතන අත්‍යවශ්‍ය ජීවිතයට අවශ්‍ය දෙයක් කියන එක තමයි බටහිර චින්තනයේ තියෙන්නේ. ergo cogito sum. I think therefore I am. මම ජීවත් වෙන බාර තියෙන අඩුම ලක්ෂණ තමයි මම හිතන එක. එනිසා හිතන තාක්කල් මම ජීවත් වෙනවා. එයින් එහාට දෙයයන් ආශ්‍රිත බාරයි. දැන් සරුවච්චන් ආංශේ නෙවුවා විතක්ක මනසිකාර චේතන ආදි වශයෙන් ගෙනලා ඒකත් හික්මීමට ලක් කරන්නේ. ඒක ඒ නිසා අතිමානුෂිකයි. අදිමානුෂිකයි. කෙනෙකුට ඒක හිතන්න අමාරුයි. මට පුළුවන් වෙයිද කියලා මේ මනෝ සංචේතන වෙනස් කරන්න. නමුත් මෙතෙන්දී භගවත්යන්සේ සඳහන් කරනවා ඒක කරන්න වෙනවා මේ ජීවිතේම නිවන් දකින්න. ඒක කරන්න නම් අර කලින් කියපු ටික සංසන්දනය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කබලින්කාර ආහාර, පස්ස ආහාර කියන දේවල් සඳහා තමයි ඔය අබිනිෂ්ක්‍මණය සහ පිණ්ඩපාත කියන වචන දෙක බුදුරජාණන්සේ සොයලා තියෙන්නේ. අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ ලැබෙන දෙයක් ජීවත් වෙන්න එපායි. මට අරක වේවා මේක වේවා කියලා අවශ්‍ය අවශ්‍ය සප පහසුකම් හොයන්න බෑනේ. ඉතින් කබලින්කාර ආහාර කියන එක කවුරු හරි පාත්‍රයකට බෙදෙන එකක් නේ. ඒකදී අපිට ඕන ඕන දේවල් හයවෙන් හොයන්න ගන්න බෑනේ. ඉතින් ඔය දෙක හරහා මනෝ සංචේතනාහර වලට යන්න පුළුවන්. මොකද ඒක ඉරිවැටිච්ච මිනිස්සුක වගේ උඹට දීලා තියෙන පැදුරු බුදියපන් තැටි අරගෙන පොලිම කියලා කාල ජීවත් වෙනවා. ඒ දෙක කෙරුවේ නැත්තම් අපි තාම ඒ ආවරණ දෙකෙන් වැහිලා ඉන්න නිසා අපේ මනස සංචේතන මනේ මනෝ විකාර මනෝ සංස්කාර කියන මේ සංඥා වේදනා දෙක වැඩ කරන හැටි අපිට දැක් ගන්න බෑ. ඒක තිරේ පිටිපස්සෙන් තියෙන. නමුත් අර දෙක සාර්ථක වුණාට පස්සේ මනෝ සංචේතන ආහාර පිළිබඳව පොඩි අඳුරේ දැකපු විදුලි ඡාපයක් වාගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉක්මවා ගන්න සංපස්සම්බයං කාය චිත්ත සංඛාරං කියන දේ සංසිඳව ගන්න හිතනවයි කියන එක කවුරු හරි කෙරුවට වැරදුණයි කියලා දොස් දකින්නත් බෑ. අඩු ගානේ ඒ සඳහා හිත යොදන එකත් මම හිතන්නේ අපේ සංසාරේ හැරිලා බැලුවොත් මේ ආත්මෙ විතරයි අපි අඩු ගානේ මේ මට්ටමටවත් මේ මේක පසුරවන්න පටන් අරගන්න. අපි දිගටම ඇවිල්ලා තියෙන්නේ මෙව්ව තියා අපිට කබලින්කාර ආහාර පාලනය කරන්නත් බෑ, පස්ස ආහාර පාලනය කරන්නත් බෑ කියන අර හීන දීන මානසිකත්වයෙන් ඇවිල්ලා තමයි අපි අද යම් ප්‍රමාණයකට මේ කබලින්ක ආහාර බක්ක එහෙම නැත්නම් අන්නමේ ශරීරය එහෙම නැත්නම් ඕලාරික අත්පටිලාභය අපි හුස්ම හරහා ජීවම් කරන තැනට යනකම් తాවකාලිකව කරලා දෙනවා. එතකොට පස්ස ආහාරයේ කොහොමදත් ආස්වාද ප්‍රසආසයේ ස්පර්ශවත් නැතුව යනවා. ඉඳගෙන ඉන්න බෙඩ්ෂීට් එක තේරෙන්නේ නැතුව යනවා. ඒව අපිට පොඩි පොඩි වශයෙන් දැනගන්න පුළුවන්. අන්න එවැනි தත්ත්ව විතරයි ওই මනෝ සංචේතනාව වැඩ කරන හැටි කියන ඊට යටතට්ටුව පේන්න පටන් අරගන්නේ. ඉතින් මේක දැක්කොත් කෙනෙක් දැක්කොත් මේ සංඥා වේදනා දෙක නිල්ලඹ ඇතුල් වෙන තරම් බෝඩ් එකක් දාලා තිනවා භාවනා ශාලාවේ උඹේ යථා ස්වරූපේ දැක්කොත් උඹ දුවන්න පටන් ගන්නේ උඹ භූතෙක් දැක්කයි කියලා. ඒ තරම්ම කුණු කන්දලයක් තමයි අපි මේ අරගෙන ඇවිදින්නේ. අද රෑ අද උදේ රෑ වෙනා ඉඳලා හෙට උදේ වෙනකන් ගේන්නේ ওই ටික තමයි. ගියාත්මේ ඉඳලා කරපින්නක නැවිලා තියෙන මේ හනමිටි ඕක තමයි. ඕක තමයි පුද්ගලිකයි රහසිගතයි කියන්නේ. ඕක පෙන්නනවට කැමති නැහැ. පෙන්නනවා කැමති නැති කෙනා පැත්තක තියන්නකෝ. දකින්නවත් කැමති නැහැ. ඉතින් අන්න ඒ දැක්ම ඒ කියන අභීත භාවය ඒ කියන මුණ දීමේ ගතිය සඳහා සූදානම් ශරීරයක් කාගෑර ළඟ තියෙනවා නම් මේ මාසෙක බුණ දිහා බලනකොට කියත හැකි මේ මාසෙට විපස්සනාව හරි ගිහිල්ලයි කියලා. මේක වහගෙන ගහන්න හදනවා නම් මේක යටපත් කරගෙන දන හොන දන යන්න පටන් අරගත්තොත් ඉතින් වාහනේ ගියර් එක පිටිපස්සට දාලා එලවන කෙනෙක් වගේ. පාගන්න පාගන්න රිවර්ස් එකට තමයි යන්නේ. ඉතින් ඒ නිසා මෙතන සකස් කිරීමක් වෙන්න නම් මේ ඇත්තටම වේදනා සංඥා දෙක දැක්කනම් පටික්කුලයක් තමයි එන්නේ. ඒ තරම්ම පෙරේතයි අපි. ඒ තරම්ම දේවල් පටලවලා තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ කාටවත් සන්තෝෂයක් ඇති කරගන්න බෑ. ඉතින් ඒ නිසා පටික්කුල සංඥාව කියන මේ දැක්ම, නිවැරදි දැක්ම යන්න ඉස්සලා තියාගෙන ගියොත් බේර ගන්න පුළුවන්. ඒ වගේම තමයි පරිම භයානකයි කාට හරි මේක පෙන්වන්න ගියොත්. කවදාකවත් කරන්න යන්න එපා. එයා එතෙන්ද පිනමෝරෝවට පස්සේ තමයි වේදනා සංඥා දෙක දැකලා දරා ගන්න පුළුවන් වෙන්නේ. කාටවත් පෙන්වන්න යන්නත් එපා. කවුරු පෙන්වන්න ගියත් බලන්නත් එපා. මේක මේ මට්ටමට පිනෙන්න ඕනේ. මේ මට්ටමට පරිචයෙන්න ඕනේ. මේ මට්ටමට අධ්‍යක්ීම් ආවට පස්සේ තමයි මේක දිහා බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතනින් එහාට බුදුහාමුදුරන්ටත් කරන්න උදව්වක් නැහැ. හැබැයි පාර පෙන්වන්න පුළුවන්. හැබැයි මේ බලාගෙන ඉන්නකොට අවුරුදු 10 15 20 පේනවා අපි මේ අපි වගේ පිරිසක් මේ ජීවිතේ අන්න ඒ වගේ කවදාකවත් අත ගාපු නැත්තරම් තාම ගැඹුරකට අත දාලා තියෙනවා. තාම මේකේ අත්දැකීම් ටික මදි. එහෙම නැත්නම් ප්‍රමාණවත් නැහැ. තව ටිකක් ලබන්න ඕනේ. හැබැයි මේ පෙර සංසාරයක නම් මේ තරම් මට්ටමට ගිහිල්ලා නැහැ කියලා නිකන් පොඩි ගෙස් එකක් කරන්න පුළුවන්. හැබැයි පෙර සංසාරේ අපි මේක ලබන්න අවශ්‍ය කරන පින් ටික පුබ්බේච කත පුඤ්ඤතා කියන ටික කරලා තියෙනවා. ඒ කෙරුවටම හරියන්නේ නැහැ. ඒක හරියට කැටලයිස් කරලා ගන්න ඕනේ. ඒක හරියට අලයින් කරලා ගන්න ඕනේ. ඒක හරියට මෙහෙවන්න ඕනේ. ඒ මෙහෙව්වේ නැත්නම් මනෝ සංචේතන ආහාර නානා රුදු වේශ ගන්න. ෂටගති මායාවී ගති පෙන්නලා අපිව මේ නාශනෝ දාගත්ත මීහරකෙක් වගේ කොහෙදෝ අරගෙන යනවා. ඒක සදාචාරාත්මකයි කියා විශිෂ්ටාචාරයි කියලා කියාවි ජීවුනොයි කියලා කියාවි ඔක්කොම අපිට දෙන මේ රබර් සූප්පුවක් වගේ එකක් තමයි. කද්දාහකවත් දුකේ වෙනසක්වත් Tamange හිතසුවක්වත් භව ගමනේ ගැලවීමක්වත් කරන්න බෑ. ඒ නිසා මේ සංඥා වේදනා දෙක මනෝ සංචේතන ආහාර දැන ගැනීම අනේකුත් සුද්ධ ආත්ම වලට හෝ සුද්ධ ලීවිලි වලට අදාළ නැහැ අදාළ වුණත් ඒක ਸਰබලධාරී දෙයයන් ආංශය කියලා ඒක පිළිබඳ සුභ සංඥාවට තමයි ආත්මවාදී කියන්නේ. මේක පිළිබඳ අසුභ සංඥාවට තමයි අනාත්මවාදී කියන්නේ. මේ මේකක් තියෙනවා. ඒවට ධර්මතා කියලා කියන්නේ බුදුජාන් වහන්සේ. එහෙම එකක් තියෙනවා. ඒක මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, සුභයට ගන්න එපා, නිත්‍ය වශයෙන් ගන්න එපයි කියලා. ඉතින් ඒ දැක්ම මේ සාමාන්‍ය නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් අරගත්ත කෙනෙකුට ඒත්තු ගන්නවයි කියන එක සරුවච්චන් වහන්සේ කර්මකට විතරයි කරන්න පුළුවන්. මනුස්සයා ඉන්නේ සම්පූර්ණයෙන්ම මට දිහා මගේ දුවා දරුවන්ටවත් මෙවැනි දෙයක් නොවේවා කියලා මේ සත්‍යයට පිටුපාල නෙගත කරන්නේ. ඒ නිසා යාර තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න උත්සාහ කරන්ට වැඩක් නැති වෙයි කියලා තමයි සරුවචනාංශෙත් බුදු වෙච්ච ගමන් හිතුවේ. පස්සේ තමයි හිතුවේ මේ කෙලෙස් අඩු ඇහි දුවිලි අඩු අයට මේක ඔය කියලා තියෙමු කැමති කෙනෙක් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක විද්‍යාවෙන් එහාට යනවා, භාෂාවෙන් එහාට යනවා, සක්කාය දිට්ඨියෙන් එහාට යනවා. මේ අපි දන්න සීමා මරියාදාවල් වලින් එහාට යනවා. ඒක නිකම්ම මිස්ටික් වෙනවා එතකොට. ඒක නිකන් රිලිජියස් වෙනවා. ඒක ෆිලොසොෆිකල් වෙනවා. ඉතින් ඒ නිසා එදිනදා ජීවිතේ පාම්පෙත් වහන කන මිනිසුන්ට ඌ අදාළ නැහැ. මිනිසුන් ඕනේ මේ බඩ පොක පුරව ගන්න එක විතරයි. නමුත් මෙවැනි જાතීන් මෙවැනි හවෙනි කට්ටිය සරුවචනාංශයේ බුද්ධත්වයට කලිමුත් ඉන්දියාවේ ඉඳලා තියෙනවා. එවාගේ මේ පැලිවා හොයන. නමුත් කාටවත් කිං කුසල ගවේෂී, කිං සත්‍ය ගවේෂී කියලා ඒ දැක්ම මේ අපි දකින දේ මායාවක් බව ලත ඒක නිකන් ලතාවක් විතරයි ගණ්ඩ ඇති හරපද්ධතියක් නැහැ කියන එක සමස්ත ජනතාව කැමති නැහැ. සංසාරේ එකතු වුණොත් බලන්නේම සංස්කෘතියක් හදාගන්න. සදාචාරයක් හදාගන්න. ඒක එයාගේම ආධ්‍යාත්මික ගමනට බාධා කරනවා. ඒ නිසා ගණ්‍යා කෙරේ වෙන් වෙලා, කුරියා කෙරේ කුලයා කෙරේ වෙන් වෙලා තනිවීමකුත් මේකට අවශ්‍යයි. ඒක ඔය කබලිකාර ආහාර පස්ස ආහාර වලට එච්චරම අදාළ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒක සාමාන්‍ය මට්ටමට කරගෙන යන්න පුළුවන්. මනෝ සංචේතන වලට යනකොට මේ Tamange මට්ටමින් අනුන් මනින්න එපා. මේ අනුන් මේ කිසිවක් දෙයක් දන්නේ නැතුව අන්ධකාර බන්ධබූර් ජනතාව දෙන අත්දැකීම් උපදෙස් පිළිගන්න පිළිපදින්නත් එපා. හැබැයි අවුල් කරගන්නත් එපා. ඒගොල්ලෝ බබාලා නලවලා වගේ නලවලා තියාගත්තට මනෝ සංචේතන ආහාර තේරුම් කරගන්න ගත්තොත් දෙයියොත් මේකට අහුවෙලා තියෙන බ්‍රහ්මියොත් මේකට අහුවෙලා තියෙන යක්ෂයොත් මේකට අහුවෙලා තියෙන පෙරේතයොත් මේකට අහුවෙලා තියෙන සතා ස්වරූපයත් අහුවෙලා තියෙන. මානවයට විතරක් ගැලවෙන්න පුළුවන්. හරියට ඒක මේකයි කියලා දැන ගැනීම. ඉතින් ඒ දැනගන්න ගතිය සම්මාදිට්ඨියට පමණයි ඇට්‍රිබියුට් කරන්න පුළුවන්. භාවනාවට සම්බන්ධ කරන්න බෑ. භාවනාව කොච්චර කරත් මේක පිටපොට දාගෙන යන්න ඉඩ තියෙනවා. මේක හරි ගැස්ස ගත්තොත් ඒක සඳහා ආසන්නම සාධක පෙන්වන්නේ ඒකට සූදානම් ශරීරය. ඒකට ලෑස්ති මනස. මේකට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඔය සතිය සමාන වචනයක් විදිහට පේන අප්‍රමාදය ඒ අප්‍රමාදයේ දාගෙන ගියොත් නම් අර පුරුදු පාරේ ගියොත් ට්‍රැප් වෙනවා. මේ සමේක රැඩිකල් වෙනසක යන්න ඕන. අන්නේම ගියාම තේරෙනවා අපි මේ උදේ යන්දාවේ මහන්සිලා මොකේටද සලකන්නේ? මොකේටද මේ කඹරන්නේ? මොකේටද මේ හම්බ කරලා දෙන්නේ? මේ සංඥා චේතනා දෙකට. එතකොට තේරෙනවා ඒ දෙන්න කැමති නෑ ඒ බව දැනගන්න. ඒක ඉන්න කැමති නැහැ අපි කරන වැඩි හරිම යුක්ති දාගත්තයි අපි කරන දේ හරිම සදාචාර සම්පන්නයි අපි කරන දේ හරිම මේ ශිෂ්ටාචාරයි මුන්ට පිස්සු අපි තමයි හරියට යන්නේ කියලා හිතාගෙන ඉන්නේ ඒ නිසා එතන ලොකු නියතමානිකමක් එහෙම නැත්නම් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා ආහනේම කෙරුවොත් විතරක් මේ තුන්වෙනි ආහාරය දැනගන්න පුළුවන් එතකොට තමයි විඥාන ආහාර කියලා ඊටත් යටින් කොපුවේ ඉන්න ප්‍රධාන මේ මාෆියා සංවිධානයේ ප්‍රධාන හොරා කවුද කියලා අල්ලගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතෙක් කල් එහාට වැඳගෙන තමයි මේ මම හිත සනසන්න තමයි මේ තේරම කියන්නේ. මගේ හිත. අය හිතත් එක්ක මම බුදියන්නේ මගේ හිතත් එක්ක මම නැගිටින්නේ මගේ හිත සනසන්නයි මෙච්චර දේවල් කරන්න කියලා මේ හිතේ තියෙන පරිවර්ති භාවය පරීක්ෂා කරන්නේ නැතුව හිතේ තියෙන මේ අද්විතීය ශක්තිය හිතේ තියෙන මේ අධිකාරී ශක්තියට ඔළුව නමාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි ධර්මවලට තමයි ඔය ਸਰබලධාරී දෙවියෙක් අවශ්‍ය වෙන්නේ. එයාගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙන ඕක සැක කරන්න එපා. සැප කෙරුවෝ සැක කෙරුවෝ සනාතනික අපායයි. සදාකාලික අපායයි. ඔය දෙයයන්ාන්ති කියන නිසා සූචකී කරුව හිටපන්. එතකොට උඹ දෙයයන්ාන්තික දකුණු පැත්තේ සදාකාලික ස්වර්ගයේ ඉන්න පුළුවන්. නමුත් මේ විඥානය කියලා කියන එක නා මොන වගේ එකෙක්ද නැත්නම් විඥාන කියන එක ආහාරයක් මේ ඛණ්ඩ ඉස්සල්ලා මේක මොන වගේ එකක්ද කියලා බලන්න පෘථජ්ජනියෙකුට අමාරුයි. මොකද පෘථජ්ජනයා විඥානයේ සෝචකීකරු ගෝලෙයි. ඉතින් සර්වඥාන්සේ ප්‍රතිපදාවක් හොයාගත්තා ඕනේ නම් මේ විඥාන ආහාරය මොකද්ද කියලා දැනගන්න ඕන නම් විඥාණයට ආසන්නයේම තියෙන සංස්කාර දැනගන්න ඕන. සංකාරපත්‍ය විඥාන. ඒකේ තියෙන අසාධාරණකම තමයි සංඛාර විඥාන දෙකේ සම්බන්ධයේදී සංඛාර ප්‍රධාන තැනක් ගත්තට සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවේ. විඥානය කියන්නේ හිත සංඛාර කියන්නේ අபிසංඛාර අபிසංචේතනා කියන්නේ විඥානයේ චෛතසිකය. ඒතර මේ චෛතසිකයේ විඥානයේ වහයලාගෙන විඥානයේ නටවනවා. ඒ නිසා විඥාණයට කවදාකවත් ලෝකෙ පේන්නේ නැහැ. විඥාණයට පේන්නේ සංස්කාර විසින් පෙන්වන තතුව විතරයි. එයා ඉදිරිපත් කරන ට්‍රේ එක විතරයි පේන්නේ. ඒ අනුව තමයි එයා ලෝකේ තීන්දුව කරන්නේ. ඒ සංස්කාර තමයි ඔක්කොම දෙන්නේ ඉස්සලා සංස්කරණය කරලා මේ හරි ගසලා දෙන්නේ. ඒක විඥානේ කවදා සංස්කාර සැක් කරන්නේ නැහැ. නමුත් අර සංඥා වේදනා වලින් පස්සේ රූප වේදනා සංඥා සංඛාර එනවා. ඒ ඒක ඇල්ල තමයි මේ ලෝකේ තියෙන සංස්කරණය කරන්න ඇති. එහෙම නැත්නම් මේ තියෙන දේවල් මට්ටම් කරන්න යන හැටි. තියෙන දේවල් ආලවට්ටම් කරන හැටි. තියෙන දේවල් රූපලාවන්‍ය ගන්න හැටි, තියෙන දේ තියෙන විදිහට ගන්නේ නැති හැටි තමයි අපි ශිෂ්ටාචාරය කියලා අල්ලගෙන තියෙන්නේ. ඒකෙන් තමයි මානවයට පිළිකෑවිලා තියෙන්නේ. ඒකෙන් තමයි මානවයට මේ තියෙන පරිසර දූෂණය ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි මානවය විසින් පෘථිවි තලය රත් කරන්නේ. ඒකෙන් තමයි ප්‍රතිමානවයට මේ ADHD වගේ රෝග ඇති වෙන්නේ. තියෙන දේ තියෙන හැටියට කරන්න. ඒක සංස්කරණය කරන්න ඕන. අපිට හැඩ ගහන්න ඒක නැත්නම් ආලවට්ටම් කරන්න ඕනේ. ඉතින් එහෙම නොකර යන සමාජ ධාරාවට විඥාන ස්රෝතේට ස්වභාවයට අනුව ජීවත් වීම සරුවචනාංශගේ සමකාලීනව ඉන්දියාවේ ලාවුත්සු දැනගෙන හිටියා. එයා ඒකට තාවුයිසම් කියලා මේ යන අතට යන්න යන් කියන වගේ තාවු වාදය ඉස්සර කළා තිබුණා. එතකොට තමයි මේ චීනේ හිටියා කන්ෆියුසියස් කියලා රාජ්‍ය අනුග්‍රහ කරන ප්‍රධාන පූජිතයෙක් යා සිස්ටමටයිස්ඩ්. ලෝකෙට තියෙන හොඳම සිස්ටම් එක හොයලා රජුරවන්ට කියලා දෙනවා. මෙන්න මෙහෙම රාජ්‍ය තන්ත්‍රය කරන්න ඕනේ කියලා. ලාවොත්සු කවුද කියලා රජුරෝ දන්නෙත් නැහැ. හැබැයි යා හොඳටම මේ කන්ෆියුසියස් වාදයකට එහා ගිහිල්ලා එයා දැනගෙන හිටියා හොඳම දේ තමයි පොළොව මට්ටම් කරන්න එපා. ඒ රළු පරළු පොළවේ උඹ ඇවිදපන් ඒකට කකුලට හොඳට සක්මන සිද්ධ වෙනවා. මට්ටම් කරතොලේ තමයි විදක්ම ඉගෙන ගන්න. ඒකල අපි එදිනදා වැඩ කරනකොට ලිද කලේ අරගෙන ලිදට යනකොට දර කඩන් යනකොට කැලේට යනකොට අපි විසම පොළවේ ඇවිදිනවා. එතකොට හැමතැනම මසාජ් වෙනවා. ඒක බුදුජානනාංශයේ චූල ශුන්‍යත සූත්‍රයේ සඳහන් කරලා තිනවා. පටවි ධාතුව කියනකොට පොළවේ තියෙන මේ කක්ක ලක්ෂණ රළු පොරළු ගැටි කකුලට තේරෙනවානේ. ඒ දන්න නිසා ඔබ ග්‍රාම සංඥාවෙන් අයින් වෙනවා. ඔබ අරඤ්‍ය සංඥාවෙන් අයින් වෙනවා. මේක නිසා මම සක්මන් කරන බව දන්නවා. අන්න ඒ ටික ඔක්කොම ලාවුත්සු ලියලා තියලා තියෙනවා. අන්තිම කාලේ වෙනකොට කන්ෆියුසියස් ලාවුත්සු දෙන්න හම්බ වෙලා තියෙනවා. ඒ ලාවුත්සු කියන්නේ ගමේ අන්දරේ වගේ මිනිස්සෙක්. හැමදේම විහිළුවට සලකන හැබැයි තාම කැමරේට තමයි කරුණු කාරණා කතා කරන්නේ. මේ ලාවුත්සු කන්ෆියුසියස් කියන්නේ පොත් ගණන් ලියපු ඔක්කොම නිකන් පිළිවෙලට රාජ්‍ය තන්ත්‍රය කරන්න ඕන වැඩ කතා කටයුතු කරපු හොඳ රට පිළිගත්ත රට කාපු එකේ අන්තිමට යා ලාවොත්සු කින්ද පිළියම් තියෙනවා. ඉතින් මේ ලාවොත්සුගේ තාවවාදයක් බුදුචානන්සේ මේ විපස්සනා වේදී උගන්වන දෙයත් අතර සෑහෙන සම්බන්ධයක් තියෙනවා. නමුත් තේරවාදයේදී අර විපස්සනා කොටස හැරිලා තියෙනවා. සීල ශික්ෂා සමාධි ශික්ෂා පොම්බල දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අර තමන් පරිසරයට හැඩ ගැහෙන හැටි එහෙම නැත්නම් අනුවර්තනය වෙන හැටි අමතක කරලා දානවා. එතකොට අරණ්‍යගත වීම තපස් රකින්න වගේ ඕනේ නැහැ. හොඳ දක්ෂ ගුරුවරයෙක් තවමට ගෙනල්ලා බණ අහලා නිවන් දකින්න හිතනවා. අපි ජීවිත රටාව වෙනස් කරන්නේ නැහැ. ඇත්තටම සීල ශික්ෂාව රාමයි ශික්ෂාව අවශ්‍යත් නැහැ. නමුත් මේ තාවිසම වලට යනකොට අපි ඉන්නේ මොන තරම් කෘතිම ජීවිතයකද කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අනිත් පැත්ත හරවන්න ගත්තොත් අපිට තේරෙන්න පුළුවන් කියලා. සිද්ධාර්ථ කුමාරයට පුළුවන් වුණා නම් රම්මේසු රම්මේසුව කියන මාලිගාව වලින් අයින් වෙලා රත්තරන් වාජනවල රාජභෝජන මේ සිව්මැලි රාජකන්‍යාවන් විසින් දෙහි වළඳලා ඉඳලා ඊළ ඇටේරියා කැලේක දෙපට සිවුර දාලා හුදියාගෙන ඉන්න ඒක තමයි තපස කියන්නේ. ඒකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියට ඉඩ දෙන්නේ නැත්තේ විඥාණය. ඒ විඥානයේ කෘත්‍යය මේ සංස්කාර වලින් ලනු කාලා තමයි විඥානේ මේක කරන්නේ නිසා විඥාණයට නයිසර්ගිකව බයලජ්ජා දෙකක් නැහැ. විඥානේ තියෙන බයලජ්ජාව සංස්කාර විසින් නම් කරන ලද බයලජ්ජාවක්. ඒක කල්පනා මාත්‍ය ලියලා තියෙනවා. බුද්ධිස් ෆිලොසොෆි කියන පොතේ ඒක බටහිර ලියවිලා තියෙනවා. ඒ නිසා මේ විඥානේ මහත්මෙක් වශයෙන් පෙනී හිටින්න ගියාට විඥාණයට කිසිම බයලජ්ජාවක් නැහැ. එයා මේ දන්නේ සංස්කාර පෙන්වන ටික විතරයි. නිසා විඥාණයට විඥාණය දැන ගැනීම තමයි භයානකම දේ. විඥාණයට ඒක පෙන්වන්නේ නැතුව ඉන්න එක තමයි සංස්කාර කරන්නේ. ඔක්කොම ලස්සනට හතරස්සට හදලා උප කරලා හැඩ කරලා තියන්නේ. ඉතින් ඕක තමයි ගාන්මන්ට් එක දිනුවාට පස්සේ ගාන්මන්ට් එකට වටේ ඉන්න හිංචයිලා කරන්නේ. ඒක ඉතින් ආය අහන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තමයි ඇඳලා පෙන්වන්නේ. ඊට පස්සේ මේ අකා කාගේ ලනු කරනවද කියලා හොයන්න බෑ. සතිය තියෙන්නේ මේ ඔක්කොම සංස්කරණය බව දන්නවා ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එන දෙයට එඳාරිනවා. ඒකට විඥානයේ වටන්නේ අපි non judgmental කියන එකයි. විනිශ්චය කරන්න එපා. මේ සංස්කාර කියන්නේ තමන්ගත් එක්කම ඉඳලා තමන්ගේ හොඳම සෝචකීකර ගෝලයක් වගේ සබ්බ කිච්ච සාධාරණ මහා මාත්‍යවරයෙක් වගේ හිටියට ඌ දෙන දේ බාරගනින් හැබැයි මේක ගුණ්ඩුවක් බව දැනගන්න. ඊටමතා ගෙරුවා නම් කක්ක ඕනෙම වැඩක්. අහම්බෙන් සිද්ධ වුණා නම් ඒකේ ධර්මයේ තියෙනවා. ඉතින් මේ හිතාමතා කරන ලෝකේ ධර්ම නෑ. ධර්මතා නෑ. ඒගොල්ලෝ තියෙන්නේ මේ හදාගත්ත ධර්මයක්. ඉතින් ඒ නිසා හිතාමතා නැති ලෝකයක් හම් වෙනවා දරුවෙකුට අවුරුදු 6 වෙනකම්. උන් ඉන්නේ සාමාන්‍ය ලෝකේ. උන්ට ඔය මොන જાතියක්වත් කෙරුවට හරියන්නේ නැහැ. උන්ට කියන්නේ වසවත්තියෝ කියලා. උන්ට කියන්නේ අම්මගේ අප්පගේ භූතලේ උන්ගේ වශයේ පවත්නවා හෙළුවෙන් ඉඳගෙන. අය අතර තේරුම් ගත්ත පටන් ගත්ත පස්සේ මිනිස්සු සංවිධානය වෙන්න පටන් ගන්නවා. උන් අනිමුත් පරිසර දූෂණය කරනවා, පෘථිවි තලයත් රත් කරනවා, උන් තමයි රට පාලනය කරන්නේ. ඒකට මේ සතියෙන් අපි ආයසරයක් තටුපිච්චිච්චි කුරුල්ලෙක් බාටපත් වෙනවා. කිසිම විනිශ්චයක් කරන්නේ එන ඕන දෙයකට මුහුණ දෙනවා. එතකොට මේ විඥාණයට ආහාර නැති වෙනවා. ඒක වචන දෙකකින් බුදුජානනාංශේ දේශනා කළ තියෙනවා විඥාණය අපපතිට්ඨිත අනාරම්මන කරන්න කියලා. විඥාණයට ප්‍රතිෂ්ඨාවක් දෙන්න එපා විඥාණයට අරමුණක් දෙන්න ඉබා. දැන් අපි සතිපට්ඨානේ පටන් ගන්නකොට අරමුණක් දීලා සුපතිත්ත්‍ත කිරීමෙන්නේ. අරමුණ සුපතිත්ත්‍ත කිරීමෙන් තමයි සතිය පටන් ගන්නෙ. නමුත් සතිය අටපොලක පරිණාමය වෙලා අන්තිමට යනකොට සතිය සතිය විසින්ම ප්‍රතික්ෂේප කරනවා. සතිය බොජ්ජංගයක් වෙනකොට සති බහම් බොජ්ජංගං කෝ භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පඥා සග්ගානුපස්සී කියලා සතිය තියෙනවා නම් හොඳයි නැතත් හොඳයි. යයි නැහැ ඒක නරකයි කියලා දෙයක් නැහැ. ඉතින් අර මිනිස්සු අන්තරකට ගිහිල්ලා ආරාධනා කරාලු මේ ආම්දුරන්ද කළ ගෑණි මැරලා අවුරුදු 10යි ස්වාමීන් වහන්සේ 19කට දාන දෙන්න ඕනේ. මං අහල පන්සල් වලට කතා කරලා 19ක් නම් කියනවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කියලා. ඒගොල්ලෝ නොවැඩියත් හොඳයි. වැඩියත් නොවැඩියත් හොඳයි කියවල. කියලා කියනවා. ඉතින් ඒක තමයි සත්‍යෙට කියන්නේ. ඔබ වැඩියත් හොඳයි. ඔබ නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි. ඔබ නැත්තම් වඩා හොඳයි. ඔබ වැඩිය කිව්වහම වචන දෙකේ අර්ථ දෙකක් තියෙනවානේ. ආම්රු වඩින එකයි වඩා හොඳයි කියන වචනේ. නොවැඩියත් වැඩියත් හොඳයි. දැන් එහෙම නෙවෙයිනේ අපි සත්‍යයට මල් වඩ දා මල් වලන් පාර හදලා සුදු සරු දාලා වඩින්න වෙන විසද්ද දුකානනේ කියලානේ සතිය වැඩක්ම ගන්න. අනේ ඵලයන් බයයන්ට ඔබට ඕන්නම් වරෙන් නැත්තම් ඵලයන් මෙන්න ග්‍රීන් ටී වගේක් හදලා තියෙනවා කැමති නම් වක් කරන දීපන් ඵලය යට නැත්තම්. අනේ එතෙන්ට යනකොට තමයි සතිය සම්බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. එතෙන්ට තමයි විඥාණයට ආහාර නැති වෙන්නේ. එතකොට අප්පනිහිත වෙනවා. ප්‍රතිජියක් නැහැ බලාපොරොත්තුවක් නැහැ. නිමිත්තක් නැහැ අනිමිත්ත වෙනවා. ශුන්්‍යත වෙනවා. මේ කඩන්නේම කබලින්කාර ආහාර නෙවෙයි. පස ආහාර නෙවෙයි. මනෝ සංචේතන ආහාර නෙවෙයි විඥාන ආහාර. ඉතින් මේකට තව වචනයක් කියලා තියෙනවා අතම්මේතාවය කියලා. අතම්මේතාවය කියලා කියන්නේ තද්මේ කියලා කියන්නේ ඒයින් නිපන්. මගේ දැනුමෙන් නිපන්, මගේ කුලයෙන් නිපන්, මගේ රූපලාවන්‍යයෙන් නිපන්, මගේ තාරුණ්‍යයෙන් නිපන්. ඉතින් ගොඩක් දේවල් අපි ළඟ තියෙනවානේ. එහෙම කිසිම දෙයක් ක්ලේම් කරන්නේ අන්‍යසියුමේ අතම්මේතා වුත්තා භගවතා. බුදුන්සේ සප්පෘත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා බණ දන්න මිනිස්සු විනය දන්න මිනිස්සු දන් දෙන මිනිස්සු අනිකුත් මේ සියලුම ගුණ දෙන මිනිස්සු ඒක තමන්ගේ ආත්මය මාන්නක්කාරකම සක්කාය දිට්ඨියට වඩා ගැනීමට හේතු වෙන නිසා උන් දන් දෙන අසත්පුරුෂයෝ ධර්මතර අසත්පුරුෂයෝ විනයදර අර සත්පුරුෂයෝ විනය ධර්ම කතික අසත්පුරුෂයෝ අරකයි මේකයි කියලා 18 පොලක කියනවා අපි අපාරිම උපය ගන්න හැම ආධ්‍යාත්මික වස්තුවක්ම අපේ සක්කාය දිට්ඨිය වඩන ඒක දන්නේ නැත්නම් ඒ හැම ගුණයකින්ම ඔබ අසත්පුරුෂයෙක් වෙනවා සරුවච්ච මුකෙන් දේශනා කරනවා. අතම්මේතා වුත්තා භගවතා දන් දුන්නයි කියලා ඕක මහා මාන්නයකට ගන්න එපා. සිල් රැක්කයි කියලා සිල් නොරකින්න කට්ටිය පහත් කළා සලකන්න එපා. ධර්මයේ දන්නවයි කියලා නොදන්න අය පහත් කළා සලකන්න එපා. අන්‍යාගම කියන්නේ දොස් කියන්න දන්නේ නැති අයට දොස් කියන්න එපා. ලස්සනට ධර්මණ කියන්න පුළුවන් කියලා ගොළුන්ට බීරන්ට දොස් කියන්න එපා. මේ එකක්වත් ගන්න එපා. මේ පුම්බණ්ඩ. එහෙම නැත්නම් වාහනේ වඩන්න. එතනදී බුදුන්සේ අතම්මේතාවය ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ ওই කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවලිය එන්නේ ඉස්සරලා ඔය එක වචනයක්වත් කවුරුවක්වත් අර්ථකථන දීලා තිබුණේ නැහැ. අටුවාවේ තියෙනවා මම මැටි අර්ථ වගේක්. දැන් අද වෙනකොට ඉව මුග දැනගෙන තියෙනවා ඒකෙන් පහර දෙන්නේ ඒ කියන්නේ විඥානයේ කොහෙන් හරි ඒක මැකියවිලියනිසම් තියෙන්නේ දිනුවත් පෙරදුනත් විඥානයේ බලය අතර ගන්න. විඥානයේ බලය තහවුරු කර ගන්න. ඒක නිකන් ලෝකේ ඉන්න ඉතාමත්ම නපුරු මාෆියා සංවිධානයක ලොක්කෙකුට වැඩි කැතයි අපේ විඥානය. හැබැයි උන් ඒ කරන වැඩ දිහා බලනකොට කොන්ස්පිරසි තියෙන කේවා එලි කරලා පෙන්නනවා මේ මිනිස්සු බාහිරේ මේ කැත වැඩ කරන්නේ. උඹේ විඥානය උඹට ඇතුළෙම ඉඳගෙන කරන්නේ. ඒසයි විඥාණය ආහාරය විඥාණයට ලැබෙන ආහාරෝ ආහාර ලැබලා හැදෙන විඥාණය නිෂේධ කරන අයින් කරන ක්‍රමයක් කියනවා එතකොට කියනවා ඒ විඥානය අනිදස්සනයි කියලා විඥානය unmanifested කියන බාට දැනගන්න බෑ. දැන් අපි ළඟ සීලෙන් ආඩ්‍ය වෙනවනේ විඥානය. දාන කුසලෙන් ආඩ්‍ය වෙනවනේ විඥානය. අනික් අනිකුත් ඕනෙම ගුණයකින් නමුත් මෙතන මේ කියන ගුණේ හරිම නිහතමානී කිසිම තැනක පේන්නේ නැහැ. ඒකේ විඥානේ පිහිටලා තියෙන තැන ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඉතින් සර්වචනංශ වැඩ ඉන්න කාලෙම හිටිය ওই සාති කියන භික්ෂුව, ඒ භික්ෂුව කියලා තිබුණා තදේ විතං විඥාන සන්ධාවති සංචරති අනඤ්ඤං කියලා. මේ එකම විඥානය තමයි දුවන්නේ, තරණය කරන්නේ ඒක නැතිලා වෙන එකක් වෙනව නෙවෙයි කියලා. අපිට පේන්නේ හුස්ම ඉහළ පහළ යනවා හිස්තනක් පේනවා හැබැයි බලන හිතනම් එකමයි කියලානේ හිතන්නේ එහෙම නැත්නම් අපිට අනුමත කියන්න බෑනේ ආස්වාසිය දකින්න හිතයි ප්‍රස්වාසිය දකින්න හිතයි අතරමැද දකින්න ඔක්කොම එකයි ඒක ඇති දෝෂයක් නෑ ඒක සම්පප්පලාප නෙවෙයි කියලා පන්දි ස්වාංශ කියන්නේ බොරුවකුත් නෙවෙයි කොහොම කරගෙන ඵලයක් කරන ගිහිල්ලා හිස්තනක් දැකලා හිස්තනක් මම නෙවෙයි කියන්නේ ගියාට පස්සේ පේනවා මේක ප්‍රවාහයක් මිසක්කා එක දිගට ගලන නූලක් නැහැ කියලා. එතන එතන හටගන්න දෙයක් නිකන් හරියට මේ ඉලෙක්ට්‍රෝඩ්ස් එකක් මැද පයින් විදුලි ඡාපයක් වගේ. පේන්න ඒක දිගට ඡාපයක් තියෙනවා වගේ නෑ. ඒක හරිම ක්ෂණ බංගුරයි. අන්න ඒ ඥාතේ වගේම ඥානයත් ක්ෂණ බංගුරයි කියලා තේරෙනකොට තමයි තේරෙන්නේ මේක එක දිගට තියෙනවා කියනකොට අපිට මේ මොනවද කියන්නේ මේ ඩෙන්ටිටි කාඩ් එකක්. එහෙම නැත්නම් අනන්‍යතාවයක්. මම අරය නෙවෙයි. මම මම කියන්නේ අපි ළඟ තියෙනනේ මොකද්ද කුණ්‍යක් ගහව එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. මම 70ක් අවුරුදු වුණාට එයාම තමයි මේ. එදා පහත් කර විභාගයේ සුසුකම් අදත් මට තියෙනවා. මට ඒකෙන් ජොබ් එකක් ඉල්ලන්න පුළුවන්. එදා විභාග ලියපේක වෙන එකේ පාස් වෙච්ච එක වෙන එකෙක් දැන් වෙන එකෙක් කියන්නේ ආණ්ඩුව කැමතිත් නෑ මම කැමතිත් නෑ. නැත්නම් විඥානයේ තියෙන අපතිත්‍ිත භාවයට එන පේනවා එයා පුදුම විදියට මේ දහංගටේ දාගෙන කොහොම හරි මේක පෙන්නනවා එක දිගට පවතින දෙයක් තියෙනවා කියලා. ඒ ආහාරේ නැත්තම් අපිට තියෙන සීදී නසා ගැනීම විතරයි. මොකද ඒ චිත්තක්ෂණය මේක සීදී නසා ගැනීමෙන් යන්නේ. ඒක පිළිගන්න කැමති නැහැ. නිත්‍යයෙන් පස්සේ මම්ම තමයි ගෙදර යන්නේ. වෙනස් වෙලත් නැහැ ගෙඩිය පිටින්ම යනවා. ඒකට හරි සන්තෝෂයි ගෙදර කට්ටිය. අපිත් හරි කැමති දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් රැවුල කපාගෙන අනම්මනක් කරගෙන ගියාට අර පරණ ගෝතයම තමයි. මෙන්න මේ ආහාරය නැති කරගත්ත දවසේ ඉන්ඩිවිඩුවල් කියලා කෙනෙක් අනන්‍යතාවයක් ඒකක් නෑ ඒක කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා. ඒකට කියනවා නිර්ගුණ විඥානය කියලා. කිසිම ගුණයක් නෑ. මගේ කියලා කොටස් කරගන්නත් බෑ. ඒක හරියට ලුණට ලුණටයක් කරන ආයම අහමුදර දැම්මා වගේ. දැන් ලුණු ඇටි නැති වෙන්නේ නැහැ නේ ලුණු ටික නමුත් ඒකේ හැඩේ හෝ ඒක අසවල් තැන තියෙනවා කියලා පෙන්වන්න බැරි තැනක් වෙනවානේ. ආන්නේ වගේ මේක වැලියටයක් කරන ගංගානංගකට දැම්මා වගේ. ලුණු ඇටයක් කරගෙන මහමුදර දැම්මා වගේ. ඊට ටිකක් අරගෙන පීඩියක් උඩ තිබ්බා මේක යනවා. නෑ වාෂ්පීකරණය නකොයි දැන්. දැන් ඊතර පෙන්වන්න බෑ. හැබැයි ඊතරට මොකුත් වෙලා නැහැ. ඒක අංශු අංශු වෙලා වාතයේ තියෙනවා අඳුරන්න බෑ. ඒ වගේ මේක ඩිෆියුෂන් එකක් යනවා. ආන්න ඒක තමයි මේ විඥාන ආහාර කියන එකට බෙල්ලලා තියෙන්නේ. ඉතින් ඒක අපේ උගරක් අඩුයි කතා කරලා තියෙනවා. නමුත් මහා භාරත පොතේ કૃષ્ණ විඥානය කියලා වෙනම පරිච්ඡේදයක් තියෙනවා. පුදුමාකාර විස්තරයක් ඒකේ තියෙනවා. ඒක මේ අපි ළඟ තියෙන එක වගේම ගෙනියලා අද්වෛත වේදාන්තය වගේ දේවල් වලට හොඳම ගා සම්බන්ධ කරලා ලියලා තියෙනවා. හිතා ගන්න බෑ. මේ බෞද්ධයාටවත් හිතා ගන්න බැරි භාවනා කරනකොට කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක් ගැන එතන කතා කරනවා. හැබැයි තාමත් භක්ම පදාර්ථයක් තියෙනවා. තාමත් සදාකාලික ආත්මයක් තියෙනවා. ඉතින් බලනකොට මේ බෞද්ධයාද හරි ඒකද හරි කියලා හිතාගන්න බැරි තරම් මේ බෞද්ධයොත් කොච්චර බණ භාවනා කරත් මම ඉන්නා කියන අදහසනේ කටයුතු කරන්නේ පින් කරනවා මේක ඉන්නවා මැරිලා උපදිනවා මේක ඉන්නවා නිවන් දකිනවා මේක ඉන්නවයි කියලා. ඉතින් ඒකට ඥානන්දාමන කියන්නේ ඒක සිය දෝරිස් නිබ්බාණය කියලා. නිවන් දකින මම ඉන්නවනම් ඒක සිය දෝරිස් නිර්වාණය. නැත්තම් සීරි පිටිස් නිර්වාණය. මේ දැනටමත් ලැබලා තියෙන්නේ. ඒ කියෙද්දිත් මේකේ මම කොහෙ නැහැ කියන්නේ. ඒ තියෙද්දිත් මේකේ මනෝ සංචේතනා ගැන අයිතිවාසිකම් කියන හැටි. ඒ තියෙද්දිම ස්පර්ශ ගැන බුදල් ගැන අයිතිවාසිකම් කියන හැටි. ඒ තියෙද්දි මේ කබලින්කාර ආහාර වලට තියෙන බැඳීම ගැන කතා කරන හැටි බලනකොට ඒ අතරමැද වෙනසක් වෙලා තියෙනවද අපි මේ භාවනා කරගෙන යද්දී. මේවා පිළිබඳව අපේ යම් ප්‍රමණකට විපරිණාමයක් වෙලා යම් පමණකට අලුතෙන් හිතන්න බලන ක්‍රමයක් තියෙනවා කියලා බැලුවොත් නැත්තේ නැහැ. නොත්තර බලන්නේ අර වෙනසක් වෙලා නැහැ කියන අර කක්කගොඩට තමයි අයිතිය කියන්න හදන්නේ. ඉතින් ඒක පැහැදිලිවම Tamanටම තේරෙන්න අඩු ගානේ අනාගාමි වෙන්න ඕනයි කියලා බටහිර පොතක් ලියපු එකේ කියලා කියනවා. සෝවාන් වෙනකොට සක්කාය දිට නැතුනට සක්කාය තියෙනවා. සකදාගාමී වුණත් කාමරාග පටික දුර්වල වෙනා මිසක නැති වෙන්නේ නැහැ. තාම තියෙනවා. අනාගාමිනෝ තමයි කාමරාග දෙක අයින් වෙන්නේ. එතකොට පේන්න පටන් අර ගන්නවා. මේ මොකෙද්දෝ මේක මැදින් දුවන නූලක්. මොකද්දෝ තේමාවක් තියාන තමයි අපි මේ පෞල් ජීවිත ගත කරන්නේ, පෞද්ගලික චර්ච ගත කරන්නේ, සමිච්ච සමාගම් පිහිටුවා ගන්නේ. බාධාවක් නෑ ඒකේ. නමුත් මේක ඇතුළේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒක අපිට පේන්නේ නෑ. අපිට ඒක ඇසුරු කරන අයට පේනවා. මේක නිහඬ බණක්. අන්න එක බලන කණ්ණාඩියට තමයි සතිය කියලා කියන්නේ. සතිය නිතරම පිළිබිඹුවක් පේනවා. ඒ පිළිබිඹුවෙන් බලන්න පුළුවන් මම මගේ වෙනසක් වෙලා තියෙනවද? ඉතින් අපිට ලැජ්ජයි වෙනසක් වෙලා තියෙනවා කියන්නේ. නමුත් විපස්සනා කරන එක නම් හරිම කැමැති වෙනස් වෙලා තියෙනවා බව දැනගන්න. ඉතින් ඒක බෞද්ධය තුල නැහැ. බෞද්ධ කියන්නේ මම මෙච්චර දන් දීලා තියෙනවා මම මෙච්චර සිල් ලකලා තියෙනවා අපේ પરම්පරාව මෙහෙමයි අපි මෙහෙමයි අපි මෙහෙමයි කිය කිය අර මම යට කරුකස්ථාන පලන් දෙන එක තමයි කරන්නේ. නැත්නම් විපස්සනා කරන වෙලාවදී ඔක්කොම නිකන් වතුරු ගැහිලා පිසිතුරු වෙලා අයින් වෙලා යනවා. නමුත් ඒක දරන්න අමාරුයි. ඒක නිකන් මේ suicidal vomitish ඒක නිකන් allergic reaction එකක් වගේ තියෙනවා. ඉතින් ඒක හොඳ ලස්සන පොතේ ලියලා තියෙනවා. අන්න ඒකට සූදානම් ශරීරයෙන් ඉදිරියට යනවනම් අපිට නිවන් දකින්න ඕනේ අපි දැනට ලබාගෙන තියෙන මේ ඒ ගුණාංග ටික අපිට හොඳටම සතුටු වෙන්න ඇති අවුරුදු 2500ක් ගිහිල්ලත් මහ විශාල අන්ධකාර යුගවලට පස්සේ අපිට මේක ලැබිලා අපි යම් ප්‍රමාණයකට මේක පළඳගෙන තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපි නිවන් දක්වාම වරද්දන්න නැතුව ගෙනියනවා. ඒක ඇයිම සැකයක් නැහැ. අන්නේ විශ්වාසය ඇති වෙන්න ඒ Taman දැනට වඩලා තියෙන මේ ආමිෂේ නෙමෙයි නිර්ආමිෂ සුඛය ඒ හැටියෙන් දැකගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා. දැක ගැනීමෙන් Tamanට මේ ලඳු වල කැලෑවල දුවන ගතිය වෙනුවට මේ යන්න තියෙන පාර හරියට පෑදිලා Taman මෙතෙක් කල් කරගෙන ගියේ පාරම තවදුරටත් ශ්‍රද්ධාවෙන් නිචිප නිචිපතාව වැඩ කිරීමෙන් සක්කච්ඡාකාරීව කිරීමෙන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා